නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නොමුතන්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නොමුතන්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ චන්දරාග විනයකායිනු ආවුසෝ සත්තාති සද්ධාවන්තකාරුණික පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා දම්මං විනානත්ති පිතාච මාතා තමේව තානං සරනම් පතිට්ටිතා තස්මාහි බෝකිච්ච මං්ඥ පහාය සුනාත ධාරේත චරාත දම්මි මේ ලෝකයේ ඉපදුණු සත්‍යයන්ට මේ ධර්මය හර වෙනත් මව්පියංආදී වෙන පිළිසරණක් පිහිටක් නැහැ කියනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිතයට උපකාර වෙන පිරිසක් මව්පියන්. එ මව්පියන්ට අපේ ජීවිතය වර්තමානික වසයෙන් යං උපකාරයක් ඒ වගේම යම් ආරස්සාාවක් රැකවරණයක් සලසල දෙනවා. ජීවිතයකට සැබෑ ආරශ්ෂාවක් රැකවරණයක් සලසා දෙන්න පුළුවන් ධර්මයට පමණයි මව්පියන්ට පුළුවන්කමක් නැහැ අපාය උපදින්ට උරුම වෙච්චි ජීවිතයක් වලක්වන්නට එහෙම පිහිටා පිළිසරණක් පුළුවන්කමක් නෑ වර්තමානික වශයෙන් ජීවිතය තුළ හටගන්න සෝක පරිදේව දුක්ක දෝමනස්යන් වලකාලන්ට පුළුවන්කමකුත් නැහැ නමුත් පින්වතුනි ධර්මය හැසිරෙන ධර්මානුකූල ජීවත්වෙන පුද්ගලයාට වර්තමානික වසයෙන් ජීවිතයේ හටගන්න සෝක පරිදේව දුක්දොම්න්නස් නැති කරගන්නටත් පරලෝ වසින් අපායික වසයෙන් දුක්විඳින්න තියෙනවා නම් ඒ ජීවිතය වලක් කාලගන්නත් මේ ධර්මය තුළින් හැකියාව තිබෙනවා. ඒ නිසා ජීවිතයකර තියෙන සැබෑ ආරස්සාාව සැබැහැ රකවරණය මේ ධර්මය තුළින් ලැබෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය හැරවෙන පිහිට පිළිසරණ වෙන්න මව්පියාදී කිසි කෙනෙක් නැති බව උන්වහන්සේ දේශනා කරනවා. තස්මාහි බොහෝකිච්ච මං්ඥ පහාය මෙමදු සනාතන රැකවරණයක් ජීවිතයට සලසා දෙන නිසා මේ ධර්මය අහන්න මේ ධර්මය හිතේ මතකතියාගන්න ධර්මානුකූලව ජීවිතයක් ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ නිසා උපන්නා වූ ජීවිතයකට තියෙන සැබහැර ආරක්ෂාව සැබහැරැකවරණය සැබහැ පිළිසරණ මේ ධර්මය බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. එනිසා මේ අවස්ථාවේ මේ සෑම දිනාම ඒ උතුම් ධර්මය සවනය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා සෑම දෙනාමිතා සාවධානව මේ ධර්මය සවනය කරන්න සිතේ ලොකු සද්ධාවක් ගෞරුවක් පැහැදීමක් ඇති කරගන්න අනේ අපි මේ සවනය කරන්නා වූ ධර්මය තුළින් අපේ ජීවිතයේ පවතින්නා වූ සෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් නැති කරගන්නට ඒ වගේම අපේ ජීවිතයේ දුකතින් මුදවා ගන්න සුගතිය කරා යන්න පුළුවන් ඊ타ත්ම වටිනා ධර්මයක් මේ ශ්‍රවණය කරන්නේ ඒ නිසා මේ මොහොතේ මම මේ ශ්‍රවණය කරන්නා වූ ධර්මයේ තුල සිට පිහිටුවාගෙන කියවන ධර්මපදයක් පදයක් පාසා මනසිකාරය පිහිටුවා ගනිමින් ජීවිතයට මේ ධර්මය සිතේ තැන්පත් කරගෙන ජීවිතයෙන් මම මේ ධර්මය පුරුදු කරනවා කියන සිත පිහිටුවාගෙන කවුරු සාවධානම මේ ධර්මයට අපි ඇහුම්කන් දෙන්න සෝදානම් වෙමු. පින්නතුනි මම මුලින් ඉතාමත්ම කෙටි සූත්‍රපාටය ප්‍රකාශ කරා මෙම සූත්‍ර පාඨයේ සඳහන් වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මස්කන්ධයට අයත් සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයේ සඳහන් වෙන සූත්‍රයක්. මෙම සූත්‍රයේ නම දේවදහා සූත්‍රය. මේ දේශනාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වැඩිඉන්න කාලේ සාරිපුත්ත මහාරහතන් වහන්සේ. එත්තරා කාලයක පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර එතරා කාලයක උන්වහන්සේ දෙහුදා කියන නගරයේ ව්‍යාසය කළා. සාක්‍ය ජනපදයට අයත් නගරයක් මේ දේවදහා කියන නගරය. මේ දේවදහා නගරයේ දෙහුදා නුවර වැඩඉන්නකොට ස්වාමින් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නට පැමිණිය. පැමිණිල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා උන්වහන්සේට මතක් කරා ස්වාමීණි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස. අපි කැමැති බස්නාහිර පලාතට යන්නට එහි කාලයක් ගත කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා භාග්‍යතුන් වහන්ස අපට අවසර දෙන්නට කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරනවා මහනෙන මේ කාරණය ගැන සාරිපුත්‍රයන්ටත් මතක් කරලා මේ ගමන පිටත් වෙන්න කියලා. මොකද මේ සාරිපුත්‍ර කියලා කියන්නේ මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට උතුම් කල්්‍යාන මිත්‍රයෙක්. ඒ නිසා උන්වහන්සේටත් මතක් කරලා වඩින ලෙස බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරා. අපි දන්නවා පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ හඳුන්වාදී තිබෙන්නේ අම්ම වගේ කියලා සේයතාපි භික්කවේ ජනන්ති ඒවන් සාරිපුත්තෝ මේ ජීවිතයට දරුවම් බිහි කරන මේ ලෝකෙට දරුවම් බිහි කරන අම්ම කෙනෙක් වගේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේත් බුද්ධ ශාසනයේ පළවෙනි උපත වැනි මේ සෝතාපට්ටි මාර්ගයේ සෝතාපට්ටි ඵලයේ හික්මවන්නේ පිහිටවන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ නිසා දරුවන් වදන අම්ම කෙනෙක් වගේ කියලා දේශනා කරා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මේ අවත්තාවත් මේ ස්වාමින් වහන්සේලාටත් සාරිපුත්ත මහරාතන් වහන්සේ මුණගැහෙලා වඩින්නට මතක් කරා. තේ නිසා මේ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා පැදකුණු කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට පැමිණියා. උන්වහන්සේ වෙලාවේ පොඩි වන ලැහැබක වැඩ හිටියේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මුකයට පැමිණිමේ ස්වාමින් වහන්සේලා කතහා බහ කරලා පැත්තකින් වාඩි වෙලා මතක් කරනවා සාරිපුත්‍රයන් වහන්ස අපි කැමති බස්නාහිර පලාතට යන්නෙහි කාලයත් ගත කරන්නටත් අපි කැමැති. අපි බුදුරජාණන් වහන්සේටත් මේ ගැන මතක් කරා බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. ඉතේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරනවා ආයුෂ්මත්වරණි. ඔබ වහන්සේලා ඔය විදිහේ ඉතාමත්ම පිට පලාත්වලට වෙනත් රටවල් වලට වෙනත් දේශ දේශාන්තරවලට වඩිනකොට ඒ ප්‍රදේශවල වාසය කරන රජවරු ඒ වගේම බ්‍රාහ්මණවරු ඒ වගේම ගිහි ජීවිතයේ ගත කරන ගෘහපතිවරු ඒ වගේම පැවිද්දන් වාසය කරනවා සමණයන් වාසය කරනවා පණ්ඩිතා හාවුසෝ මනුස්සාවී මංසකා ආයුෂ්මත්වරණි සමහාර මිනිස්සු ඉතාමත්ම බුද්ධිමත් අය වීමංසකායි අය හරියට කරුණු හොයෙනවා. ඒ නිසා වහන්සේලා ඔය විදිහේ පිටපලාත්වලට ගියපුහම ඒ පිටපතාත්වල වාසය කරන ඒ රජවරු ඒ බ්‍රාහ්මණවරු ගෘහපතිවරු සමන පණ්ඩිතයන් ඇවිල්ලා ඔබ වහන්සේලාගෙන් පස්නහන්න පුළුවන්. කරුණු විමසන්න පුළුවන්. කිංවාදීපනායස්මන්තානං සත්තා කිමක්කායි ඔබ වහන්සේලාගේ සාතෘන් වහන්සේගේ වාදය කුමද්ද ධර්මය කුමද්ද කුමද්ද දේශනා කරේ ආගම ධර්මය කුමද්ද කියන ප්‍රශ්නයයි මේ විමසන්නේ අද කාලෙ ගත්තොත් ආගම කුමද්ද මොකද්ද ධර්මයේ සඳහන් වෙන්නේ ආගමේ සඳහන් වෙන්නේ කියන ප්‍රශ්නයයි මේ ඉදිරිපත් කරන්නේ. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. අපිත් පින්වතුනි විවිධාකාර රටවල් වලට යනවා. විවිධ පුද්ජලයන් අපිට සම්මුඛ වෙනවා. වෙනත් ආගමිකාය අපිට සම්මුඛ වෙනවා අපිමුත් අහනවා බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් බුද්ධ ආගම කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්නය අහනවා බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරේ කියලා අහන්නට පුළුවන්. ඉතින් එමදු අවස්ථාවේදී අපිටත් හරීම වැදගත් වෙනවා බුදු ශාසනයේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරේ කියන කාරණිය. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනව එවත්නි ඒ විදිහේ ප්‍රශ්නයක් අහපුවාම ඒට නිසිහාකාරව පිළිතුරු දෙන්න පුළුවන් ධර්මයක් ඔබහන්සේලා ඉගෙන කියාගෙන ඉන්නවාද. මේ විදිහේ ප්‍රශ්නයක් අහනකොට එයට නිවැරදි පිළිතුරු දෙන්නට ඕනි ධම්මස්ස චානු දම්මන් ධර්මානුකූලෝ වෙන්නට ඕනි. විවිධාකාර ගරිහාාවට ලක්වෙන විදිහට වාදවිවාදයට ලක්වෙන විදිහේ පිළිතුරු දෙන්නට හොඳනෑ. බුදුරජාණන් වහන්සේ නොවදාල දෙයක් වදාල කියලා කියන්නටත් හොඳනෑ. උන්වහන්සේ නුවදාල දෙයක් දේශනා කරලා දේශනා කරාකි ලබූතීන් චෝදනා කරන්ට හොඳනෑ බුදුරජාණන් වහන්සේ නොකවියපුවා දේශනා කරලා කියලා. තේනිසා සාරිපුත්තු මහරාතන් වහන්සේ කියනවා ඒ විදිහේ පිළිතුරත් දෙන්න ඔබහන්සිර ධර්මය ඉගෙන කියාගෙන ඉන්නවාද මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුළුවන්ද. ඒ වෙලාවෙ මේ ස්වාමින් වහන්සේලා කියනවා සාරිපුත්‍රයන් වහන්සේ මේ ප්‍රශ්නේ පිළිතුරු දැනගන්න අපි ඕනෑම දුරකින්දල එන්න වුණත් කැමැති. ඒ නිසා සාරිපුත්‍රයන් වහන්සේම මේ ප්‍රශ්නයට පිළිතුරු අපිට දේශනා කරන්න කියලා ආරාධනා කරා. ඒ වෙලාවේ සාරිපුත් මහරහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට පිළිතුරු දේශනා කරනවා. ආයුෂ්මත්වරණ ඔබ වහන්සේලා ඒ විදිහේ පිටපලාත්වලට වැඩිහාම ඒ පිටපලාත්වල වාශය කරන ඒම සස්ත්‍රිය පණ්ඩිතවරු සමන පණ්ඩිතවරු ඒ වගේම බ්‍රාහ්මණ පණ්ඩිතවරු ගෘහපති පණ්ඩිතවරු කරුණු විමසන ඒ බුද්ධිමත් ජනතාව ඇවිල්ලා ඔබ වහන්සේලාගෙන් අහන්න පුළුවන් කිංවාදීපනායස්මන්තානං සත්තාකිමක්හායි ඔබවහන්සේලාගේ සාතෘන් වහන්සේගේ ධර්මය කුමද්ද කිංවාදී කුමද්ද දේශනා කරේ ආගම ධර්මය හැටියට කුමද්ද දේශනා කරේ කියන ප්‍රශ්නය අහන්නට පුළුවන්. ආයුෂ්මත් තුරුණි ඒ විදිහේ ප්‍රශ්නයක් ඇව්වොත් මෙන්න මෙහෙම පිළිතුරු දෙන්න. චන්දරාග විනයක්කායුණු ආවුසෝ සත්තා ආයුෂ්මත්වරුණි අපේ සාතෘන් වහන්සේ චන්දරාගය දුරුකරන්න කියල ධර්ම දේශනා කරලා තියෙනවා. චන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇල්ම මේ කැමැත්තෙන් අපි ඇලිලා ඉන්නවා මේ ඇලිලා ඉන්නාවෝ මේ චන්ද රාගය විනය කියන්නේ දුරු කරන්න අක්කායි කියන්නේ කියන ලදී චන්ද රාගය දුරු කරන්න එහෙම නැත්තම් තණ්හාව ආසාව ඇල්ම කියන මෙන්න මේ ධර්මයන් දුරු කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ආයුෂ්මත්වරණ මේ විදිහට පිළිතුරු දුන්නාම ඒ කරුණු විමසන බුද්ධිමත් ජනතාව එය ඒ කරුණු විමසන නිසා අයමත් අහන්නට පුළුවන් කිස්මිම්පන ආයස්මන්තානං චන්දරාග විනියක්කායුනෝ සත්තා ආයුෂ්මත්වරණි ඔබ වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ ඔය චන්දරාගය ඔය ඇල්ම තන්හාාව දුරුකරන්න කියලා දේශනා කර එක්කුම ධර්මයම් පිළිබඳව කුමත් කුමන දේවල් පිළිබඳවද ඔය චන්දරාගේ දුරු කරන්න කියල දේශනා කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කිව්වොත් යම් කෙනෙකුට කියන ඔය ආසාාව අතහරින් ඔය ඇල්ම අතහරින් එතකට කියන අහන්න පුළුවන් මොකේද ආසාාවතාරින් ඕෝනි මොන වගේ දේවල්වල් දොය ආසාාවතහරින් ඕෝනි ආන්නේ වගේ මේ වෙලාවේ ඒ අයහන්න පුළුවන් මොන වගේ ධර්මතා පිළිබඳවද මොන වගේ කරුණු පිළිබඳවද ඔය චන්දරාගේ දුරු කරන්න කියලා සාතෘන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. ඒ වෙලාවේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරනවා එමුදු ප්‍රශ්නයක් ඇහුවොත් ආයුෂ්මත්වරණි මෙන්න මේ ආකාරයට පිළිතුරු දෙන්න. රූපේකෝ ආවුසෝ චන්දරාගවිනියක් කායුනෝ සත්තා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් අපේ රූපය තියෙනවා. මේ රූපයේ චන්දරාගය දුරුකරන්න කියල ධර්ම දේශනා කරලා තියෙනවා. ඒවගේම ඉස්පර්ශපත්තියෙන් අපිට සැපදුක් උපෙක්කා විඳීම් හටගන්නවා. මේ වේදනා පිළිබඳවත් චන්දරාගේ දුරුකරන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඒවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ ස්පර්ශපත්තියෙන් හඳුනාගන්නවා විවිධාකාර දේවල්. මේ හඳුනාගන්න මේ සංඥාව පිළිබඳව චන්දරාගේ දුරුකරන්න කියල දේශනා කරලා තියෙනවා. ඒවගේම ඉස්පර්ශපත්තියෙන් අපිට චේතනා පහළ වන මේ සංස්කාර පිළිබඳවත් චන්දරාගේ දුරුකරන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඒවගේම මේ විඤ්ඥානය පිළිබඳවත් චන්දරාගේ දුරුකරන්න කියල දේශනා කරලා තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මෙන්න මේ පංචුපාදානස් කන්ද ධර්මයම් පිළිබඳවයි චන්දරාගය දුරු කරන්න කියලා දේශනා කරලා තියෙන්නේ. මේ පංචුපාදානස් කන්දය කියල කියන්නේ අපි කවුරුත් දන්නවා සංකිච්චේන පංචුපාදානක් කන්දා දුක්කා කෙටියෙන් හකුලවා කියනවා නම් මේ දුක කියල කියන්නේ පංචුපාදානස්කන්දේටයි එතකොට මේ ආසාාව ඇල්ම තන්හාාව එමනැත්තන් චන්දරාගේ දුරුකරන්න කියලතියෙන්නේ කුමකද පන් දුක පිළිබඳව දුකට තියෙන ඇල්ම තන්නහාවයි දුරුකරන්න කියල කියන්නේ. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස් කන්ද ධර්මයන් කියන්නේ දුක මෙන්න මේ දුකේ චන්දරාගේ දුරුකරන්න කියල දේශනා කරලා තියෙනවා. ඉට පස්සේ සාරිපුතු මහරහතන් වහන්සේ ආයමත් මේ ස්වාමින් වහන්සේලාට කියනවා ආයුෂ්මත්වරුණි ඒ සමන බ්‍රාහ්මණියම් ඉතා බුද්ධිමත් ඉතාමත්ම කරුණු විමසන උදවිය නිසා ආයමත් පස්නහා කරන්න පුළුවන්. කිමාදීනවන් දිස්වා රූපේ චන්දරාග විනියක්කායුණු සත්තා මොනවගේ ආදීනමයක් නිසාදොය රූපයේ චන්දරාගේ දුරුකරන්න කියල තියෙන්නේ. එවගේම වේදනාව පිළිබඳවත් සංඥාව පිළිබඳවත් සංකාර පිළිබඳවත් විඤ්ඥානය පිළිබඳවත් ඇයි චන්දරාගේ දුරුකරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළතින හේතුවකු මද්ද. යමක් අතහරින්න යමක් අයින් කරන්න හේතුවත්තියෙනවා අපෙන් වුණත් යමක් අතහරින්න කිව්වොත් ඇයි කියලා පියහනුවා. ඒ වගේ මේ පංචුපාදානස්කන්ධ ධර්මියම් පිළිබඳව චන්දරාගය දුරු කරන්න ඕන හේතුව කුමක්ද? ඇයි මේ ඊ타මත්ම මමත්වයෙන් බැඳී සිටින දේ අයින් කරන්නට ඕනි? එහෙම ප්‍රශ්න අහන්න පුළුවන් හේතුව කුමක්ද කියලා ආදීනුවේ මොකද්ද කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මත්තුරණි ඒ විදිහට නම් පස් නැහුවොත් මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්න. රූපේකෝ ආවුසු අවිගත රාගස්ස අවිගත ඡන්දස්ස අවිගත පිපාසස්ස අවිගත පරිලාහස්ස අවිගත තණ්හස්ස තස්ස රූපස්ස විපරිණාමඤ්ඤතාභාවා uppajjanti සෝක පරිදේව දුක්ක දෝමනස්සුපායාසා ආයුෂ්මත්වරුණි රූපය පිළිබඳව යම් කෙනෙකුට ආසාාව ඇල්ම තන්හාාව පිපාසය දුරුවෙලා නැතිනම් ඒ රූපයේ ස්වභාවේ තමයි විපරිනාමං්්‍යතාබාවා රූපය වෙනස් වෙනවා නැතිවෙලා යනවා ඒ රූපය වෙනස් වෙලා නැති වෙලා යනකොට මොකද සිද්ධවන්නේ uppajjanti උපදිනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසයන් හටගන්නවා හඬන්න සිද්ධ වෙනවා විලාප දෙන්න සිද්ධ වෙනවා දුකට පසුතැවිල්ලට කනගාටුවට සන්තාපයට පරිදාහයට ලක් වෙනවා මෙන්න මේ සෝක පරිදේව දුක්කදෝ මනන්සුපායාසයන් හටගන්න නිසයි රූපයේ චන්දරාගය දුරුකරන්න කියල දේශනා කළ තියෙන්නේ. ආධ්‍යාත්මික හෝ වේවා බාහිරෝවෙල්ලෝ වේවා යම් රූපයක් ලෝක ඇතිනං ඒ රූපයන්ගේ ස්වභාවය වෙනස් වෙලා නැතිවෙලා යනවා. එතොට අපි ආස කරන්නේ ඇලුම් කරන්නේ අපේ හිතේයන් පසුත අපේ හිතේ යම් ආසාාවක් පවතින්න මේ වෙනස් වෙලා යන්න රූපවලට ආධ්‍යාත්මික බාහිර මේ වෙනස් වෙලා නැතිවෙලා යන නිසා සිද්ධ වන්නේ කුමක්ද අපි ඇලුම් කරන අපි ආස කරන ඒ දේ නැති වෙලා විනාශ වෙලා යනකොට අපිට පුදුමාකාර ශෝක පරිදේව දුක්දුම්නස් හටගන්වා අපි හඬනවා වැලපෙනවා සෝක කරනවා කණුගාටු වෙනවා සුසුම් හෙලනවා අනේ අපොයි කිය කිය අපි ඉතාමත්ම සුසුම් හෙලෙන තත්ත්වයට පත්වෙනවා. ආන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මෙමරූපයේ චන්දරාගේ දුරු කරන්න කියල දේශනා කරේ. ඒ වගේම තමයි අපි විවිධාකාර විඳීම් හටගන්නවා. මේ හටගන්න විඳීම් වල ස්වභාවයක් විපරිනාමං්්‍යතාභාවයිව වෙනස් වෙන දේවල් නැතිවෙලා යන විඳීම්. ඒ විඳීම් නැතිවෙලා වෙනස් වෙලා යනකොට ආන්න සෝක පරිදේව දුක්දුම්නස් හටගන්නවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මෙන්න මේ වේදනා පිළිබඳව තියෙන චන්දරාගේ දුරු කරන්න මේ ආසාවැල්ම දුරු කරන්න කියලා. ඒ වගේම හඳුනාගන්න දේවල් පිළිබඳවත් ඒව පිළිබඳවත් ඇල්මෙන් තන්නාවෙන් ආශාවෙන් ඉන්නකොට ඒ හඳුනාගත්ත දේවල් වල ස්වරූපයේ තමයි ඒව වෙනස් වෙනවා ඒව නැති වෙලා යනවා අපි විවිධාකාර විදියට හඳුනාගෙන ඉන්නවා දේවල් අපි දවාදරුව කියලා ගෙවල් දරුවල් යානවාහන කියලා මේ විදිහේ විවිධාකාර දේවල් අපේ ජීවිතයෙන් අපි හඳුනාගෙන තින මේ හඳුනාගන්න දේවල්වල ස්වරූපය වෙනස්වෙනවා නැතිවෙලා යනව මේ හඳුනාගත්ත දේවල් නැතිවෙලා වෙනස් වෙලා යනකොට සෝක පරිදේව දුක්ක දෝමනන් සුපායාසයන් හටගන්නවා ඒවගේම සංස්කාර පිළිබඳවත් ආසාවැල්ම තියෙන පුද්ගලයට ඒ සංස්කාර ධර්මයන් වෙනස් වෙලා නැතිවෙලා යනකොට සෝක පරිදේව දුක්ක දෝමනන් සුපායාසයන් හටගන්නවා මේ ආදීනුවේ දැකලා සංස්කාර පිළිබඳවත් තියෙන චන්දරාගේ දුරු කරන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තිබෙනවා. විඤ්ඥානයේ පිළිබඳවත් තන්නාව ආසාාව ඇල්ම පිපාසේ දුරුණකර පුද්ගලයාට ඒ විඤ්ඥානය ස්වරූපය තමයි වෙනස් වෙලා නැතිවෙලා යනවා විඤ්ඥානයේ නැති වෙලා වෙනස්සෙලා ගියපුහාම ඒ පිළිබඳව ආශාවෙන් ඉන්න පුද්ගලයාට සෝක පරිදේව දුක්ක දෝමනන්සු පායාසයන් හටගන්නවා. මෙන්න මේ විදිහට පංචුපාදානස් කන්ද ධර්මයම් පිළිබඳව ආසාාවෙන් ඇල්මින් තන්හාාවෙන් පිපාශයෙන් ඉන්න පුද්ගලයාට පංචුපාදානස්කන්ද ධර්මියන්ගේ ස්වභාවේ වෙනස් වෙලා යන නිසා නැතිවෙලා යන නිසා සෝක පරිදේව දුම්නස්සු දුකදෝ මනන් සුපායාසයන් හටගන්නවා. මේ ලෝකෙ අපි ආසා කරන ඇලුම් කරන අපි කැමැති හැමදේකම ස්වරූපය වෙනස් වෙලා නැති යන නැති වෙලා යන දේවල් අන්නේ අපි ආසා කරන ඇලුම් කරන දේ අහිමි වෙලා නැති වෙලා යනකොට අපිට ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසයන් හට ගන්නවා මෙන්න මේ ආදීනමය සලකලා මේ ආදීනුව දැක්ක නිසයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පංචුපාදානස්කන්දයේ චන්දරාගේ දුරුකරන්න ධර්ම දේශනා කරලා තිබෙනවා. ආයම සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ආයුෂ්මතුන් මේ ආකාරයට පිළිතුරු දුන්නත් ආයමත් කරුණු විමසන බුද්ධිමත් ජනතාව ආයමත් අහන්නට පුළුවන් කිමානි සංසන්දිස්වා රූපේ චන්දරාග විනියක් කායුනෝ සත්තා රූපයේ චන්දරාගේ දුරුකිරීමෙන් ලැබෙන ඵලය ආනිසංසය කුමක්ද කියලා අහන්නට පුළුවන්. මොන ආනිසංසයක්ද මොන ඵල විපාකයක්ද ওই රූපේ චන්දරාගේ දුරුකරාම ලැබෙන්නේ? වේදනාව සංඥාව සංකාර විඤ්ඥාන කියන පංචුපාදානස්කන්ධ ධර්මයම් පිළිබඳවම ආසාව තන්නාව ඇල්ම දුරුකර ගැනීමෙන් ඇතිවෙන පලප්‍රෝජනය කුමද්ද කියලා අහන්නට පුළුවන්. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ ආකාරයට ඇහුවත් ආයුෂ්මත්වරුණි මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්නට රූපේකෝ ආවුසෝ විගත රාගස්ස විගත පිපාසස්ස විගත පරිලාහස්ස මේ රූපය පිළිබඳව යම් කෙනෙකුට ආසාාවක් ඇල්මත් තන්නාවක් පිපාශයක් නැත්තං එමදු පුද්ගලයට ඒ රූපය වෙනස් වුනාය නැතිවුනාය කියලා සෝක පරිදේව දුක්දෝමනස් උපායාසයන් හටගන්න නෑ. රූපය පිළිබඳව යමකුට ආසාාවක් ඇල්මත් අන්නහාවක් නැතිනම් ආධ්‍යාත්මික බාහිර වේවා ඒ රූපය එරූප වෙනස් වුනාය නැතිවුනාය කියලා යාට සෝක පරිදේව දුක්දොම්නස් හටගන්නේ නෑ. මොකද ඒ රූපේ පිළිබඳව ඇල්මත් අන්නාවක් නැති නිසා. වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස්කන්ධ ධර්මයම් පිළිබඳවම ආසාාව ඇල්ම තන්හාාව දුරුකරපු පුද්ගලයාට ඒව වෙනස් වනාය නැති වුනාය කියලා එයාට සෝක පරිදේව දුක්දුම්න සටගන්නේ. මෙන්න මේ ආනිසංසය සලකලයි මේ රූපවේදනා සංඥා සංකාර පිළිබඳුවතියන ආසාවැල්ම තන්නාව පිපාශය දුරුකරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට සාරිපුත්තු මහරහතන් වහන්සේ දේශනා කරනවා අකුසලේචකෝ ආවුසෝප සම්පජ්්‍ය විහරතු මේ අකුසල්වලට පැමිණවාසය කිරීම තුළ දිට්ටේ චේව දම්මේ මේ ජීවිතයේදීම සුකෝ විහාරෝ සැපසේ ජීවත්වෙන්න ලැබෙනවා නම් දුක්කරදර පීඩා කරදර මුකුත් හටගන්නේ නැත්තම් මරණින්මත්තේ සුගතියේ තුපදිනවනම් අකුසල් ප්‍රහාණය කරන්න කියලා දේශනා කරන්නේ නෑ කියනවා. අකුසල් සිද්ධ කිරීම තුළ මෙලව සැප පරලොව සැප ලැබෙනවා නම් දුක්ගම්නස් කනගාට පසුතැවිලි හටගන්නේත් නැතිනම් අකුසල් ප්‍රහාණය කරන්න කියල කියන්නේ නැහැ කියනවා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි නමුත් මේ අකුසල් වලට පැමිණවාසය කිරීම තුළ සිදවන්නේ මේ ජීවිතයේදීම දුකසේ ජීවත්වෙන්න සිද්ධෙනවා. විවිධාකාර සෝක පරිදේව දුක්දම්නස් කරදර හටගන්නවා. මරණින්මත්්‍ය අපායෙත් යනවා. ආනේ නිසයි බුදුරජාණන් වහන්සේ අකුසල් ප්‍රහාණය කරන්න කියල දේශනා කරලා තියෙන්නේ. ඒවගේම ආයුෂ්මත්වරණ මේ කුසල ධර්මයන් තිබෙනවා. මේ කුසල ධර්මයන්ට පැමිණීම තුළ මේ ජීවිතයේ සැපසේ ජීවත්වෙන්ට ලැබෙනවා නම් ඒවගේම දුක්කරදර පීඩාත් ඇතිවෙනවා නම් ඒවගේම මරණින්මත් අපායත් යනවනම් කුසල් ධර්මයන් සිද්ධ කරන්න කියල වර්ණා කරන්නේ නෑ කුසල් කිරීමෙන් දුක්කුපදිනවනම් කුසල් කිරීමෙන් අපායත් යනනම් කුසල් කරන්න කියලා වර්ණා කරන්නේ නැහැ කියනවා. නමුත් උන්වහන්සේ දේශනා කරනවා වැත්නි කුසල් කිරීම තුළ මෙලව වසයෙන් සැපසේ ජීවත්වෙන්න පුළුවන් දුක්කරදර පීඩා ඇති වන්නේත් නැහැ මරණින් මත්තේ සුගති ලෝකයේ තුපදින්නට පුළුවන් ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කුසල ධර්මයන් සිද්ධ කරන්න කියලා ධර්ම දේශනා කරලා තියෙන්නේ කියල මේ බුදශාසනයේ කුමද්ද කියන එක පෙන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම පෙන්වේ මේ පංචුපාද තන්හාාව දුරු කරන්නේ තන්නාව දුරු කළ යුත්තේ මේ දුක පිළිබඳව ඒවගේ මුන්වහන්සේ ඊළඟට දේශනා කරා කුසල් සිද්ධ කරන්නත් අකුසල් ප්‍රහාණය කරන්නත් බුදුරජාණන් වහන්සේ ධර්මය හැටියට දේශනා කල් ලතිනවා කියලා. ඉති මේ සූත්‍රයෙන් ඉතාමත්ම වටිනා විදිහට කෙටියෙන්ම බුදුරජාණන් වහන්සේ කුමද්ද දේශනා කරේ කියනකොට අන්න චන්දරාගේ දුරුකරන්න කියල තමයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අප තුළ චන්දරාගේ මේ පංචපාදානස්කන්ද ධර්ම පිළිබඳවත් ඒ වගේම මේ අකුසල් පිළිබඳවත් තියෙනවා. ආන්නේ චන්දරාගේ දුරුකරන්න කියල දේශනා කරලා තියෙන්නේ. මේ පිළිබඳව තවත් ඉතාමත්ම පැහැදිලි ලෙස දේශනාවත් තියෙනවා බද්‍රකගාමිණී කියල සූත්‍රයක එත්තරා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උරුවේල කප්ප කියන නියංගමේ වාසය කරන කාලයේදී ගාමිණී බද්‍රක කියලා ගම්පධානියෙක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නට පැමිණිය මේ බද්‍රක ගාමිණී මේ ගම්පධානයා තතාගතයන් වහන්සේට වැඳ නමස්කාර කරලා ඉතාමත්ම වටිනා ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්ස මම කැමැතිීමේ දුක ඒවගේම දුක හටගන්නේ කොහොමද කියල දැනගන්නට. ඒ නිසාමා භාග්‍යතුන් වහන්සේ මට මේ දුක හටගන්නේ කොහොමද කියන එක දේශනා කරන්න කියලාරාධනා කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බද්‍රක මම ඔබට මේ අතීතයේ අරභයා එහෙම නැත්තං අතීතයේ මුල් කරගෙන මේ දුක හටගන්නේ මෙහෙමයි කියලා කිව්වොත් ඔබට සැක හටගන්නට පුළුවන්. ඔබට විමතියක් ඇතිවෙන්නට පුළුවන් මොකද හේතුව තමයි ඔබ අතීතයේ හිටියද නැද්ද කියලා දන්නේ නැති නිසා. ඒ වගේ මනාගතයේ මේ විදිහටයි දුක හටගන්නේ කියලා අනාගතය අරමුණු කරගෙන දේශනා කරොත් ඒත් සැක උපදින්න පුළුවන් මොකද අනාගතය උපදීද නැද්ද කියලා හරියටම දන්නේ නැති නිසා. ඒ ඒ නිසා ඔබට මේ මොහොතේ මේ අවත්තාවේ මෙහෙමයි දුක හටගන්නේ කියන කාරණය මාපක දේශනා කරන්නන් කියලා උන්වහන්සේ ඔහුට කියනවා බද්‍රක මම ප්‍රශ්නයක් අහනවා ඔබට තේරෙන විදිහටට පිළිතුරු සපයන්න කියලා. බද්‍රක මේ ගැන ඔබ කොහොමද කල්පනා කරන්න හිතන්නේ මේ ඔබ වාසය කරන මේ උරුවේල කප ගමේ මිනිසුන් ඉන්නවාද ඒ මිනිසුන්ට ජීවිතහානි දනහානි ඒ වගේම විවිධාකාර විපත්තිවලට ලක්වුණහම ඔබට සෝක පරිදේව දුක්දුම්න සටගන්න පිරිසක් මේ ගමී ඉන්නවාද කිලෙහවා. ගමේ වාසය කරන මිනිසුන්ට ඒ මිනිසුන්ගෙන් සමහරයට විවිධාකාර විපත්ති කරදරවලට ලක්වෙනවා ජීවිතහානිවලට දනහානිවට සමාරලාට හිරේ විලංවේ ලගින්න සිද්ධ වෙනවා මේ විදියේ විපතකට ඒ පිරිස් ලක්වුණහම ඔබට සෝක හටගන්න ඔබත් හඬන වැලපෙන පිරිසක් මේ ගමේ ඉන්නවාද කිලැහවා. එතකොට බුදුරජාණන් වහන්සේට මෙයා ප්‍රකාශ කරනවා ස්වාමීණී එහෙමයි මේ ගමේ මිනිසුන් ඉන්නවා මිනිසුන් අතර සමහර උදවියට අර වගේ සෝක පරිදේව දුක් දුම්න සටගන්නකොට කරදර බාධක ජීවිතහානි දනහානි සිද්ධ වෙනකොට මම හඬන වැලපෙන පිරිසක් මේ ගමේ ඉන්න ඒ අයට දුක් ඇති වුණහම් මට උහුලන්න බෑ මට දරාගන්නට බැහැ මට වුණා වගේමයි මම බොහෝම කම්පනයට පත්වෙනවා මම හඬනවා වැලපෙනවා සෝක කරනවා එමදු පිරිසක් ස්වාමීනි මේ ගමේ ඉන්නවා කිව්වා. ඒවගේම බුදුරජාණන් වහන්සේ හනවා අර වගේම විවිධාකාර විපත්තිවලට ලක්වුණහම ඔබට සෝක පරිදේව ඔබ හඬන නොල වැලපෙනි නැති ඔබට කනගාටුවක් ඇති නොවෙන පිරිසකුත් ඉන්නවාද කිලෙහුවා. එතුකොට පිළිතුරු දෙනව එහෙමයි ස්වාමීනි මේ ගමේ සමහරයට එමුදු කරද රාවයි කියල මම හඬන්න වැලපෙනි නෑ. ඔය අයට ඕන දෙයක් වුණාට මට ප්‍රශ්නයක් නෑ මම ඒවා නිසා හඬන්නේ මම විලාප දෙන්නේ නෑ මට දුක් මට දුකක් කනගාටුවක් පසුතැවීමක් හටගන්නේ නෑ එමුදු පිරිසක් ස්වාමීනි මේ ගමී ඉන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රක මේ එකම ගමේ එකම මිනිසුන් අතර කොටසකට ප්‍රශ්න කරදර ඇති වෙනකොට ඔබ හඬන්නත් කොටසකට ඒ වගේම ඉපත්ති වෙනකොට ඔබ නහඬා ඉන්නත් හේතුව කුමක්ද කියලා හැවුවා. එතකොට ස්වා කිව මේ භද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ ගමේ ඉන්න මිනිසුන් අතර සමහර අයට ප්‍රශ්න කරදර හටගත්තාම මම හඬන්නේ වැළපෙන්නේ ඒ පුජ්‍යලයන් පිළිබඳව මගේ හිතේ චන්දරාගයක් තියෙනවා කැමැත්තත් තියෙනවා කැමැති පුද්ගලයන්ට අර වගේ පස්නාපුහාමයි මම හඬන්නේ වැළපෙන්නේ. එවගේම මං නොහඬයින්නේ ඒ අය පිළිබඳව මගේ චන්දයක් කැමැත්තක් ආසාවක් නෑ. ඒ අයට ඕනම දෙයක් වුණාට මට ප්‍රශ්නයක් නෑ මම ශෝක කරන්නේ හඬන්නේ වැළපෙන්නේ නැහැ. ආනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා භද්‍රක යම් පුද්ගලයකුට යම් දුකක් හටගන්නව නංගේ හටගන්නේ චන්ද නිධානං චන්දය මුල්කරගෙන චන්දය හේතුකටගෙන චන්ද මූලකන් චන්දය මුල්කරගෙන චන්දෝහි මූලන් දුක්කස්සමී දුකේ මුල චන්දය කියල දේශනා කරා. ඒ නිසා භද්‍රක ඔබ අතීතයට ගලපලා බලන්න අතීතයට කල්පනා කරලා බලන්න මං අතීත ජීවිතවල යම් දුකක් හටගත්තනම් ඒ හැම දුකක්ම හටගත්නේ සබ්බන්තන් ඡන්ද නිද ඡන්ද නිදාන ඡන්ද මූලකං ඡන්දය මුල් කරගෙන ඡන්ද නිදානං ඡන්දේ හේතු කොටගෙන ඡන්தோහි මූලං දුක්ඛස්ස දුකේ මූලය මුල ඡන්දය කැමැත්ත කියලා කල්පනා කරන්න ඔබ දකින්න එවගේම ඔබ මේක වර්තමා අනාගතයටත් ගලපල බලන්න අනාගත ජීවිතයකදී මට දුක් දුම්න සටගන්නවා නම් මට ඒ ඒ හැම දෙයක්ම යම් දුක කටගන්නවා නම් ඒ දුක හටගන්නේ චන්දය මුල් කරගෙන චන්දේ හේතු කොටගෙන චන්දෝහි මූලන් දුක්කස දුකේ මුල චන්දය කියල දේශනා කරා එනම් මේ වර්තමාන ජීවිතයේ අපි යම් කිසි කෙනෙක් දුකක් විඳිනවනම් ඒ දුක කැමැත්ත නිසා ඡන්දය මුල් කරගෙන අතීතයේ දුක් විඳනනම් ඒත් ඒ විදියයි අනාගතයේ අපි යම් තාක් දුක් විඳින්න සිද්ධ වෙනම් ඒ විඳින්න සිද්ධ වෙන්නේත් මේ කැමැත්ත මුල් කරගෙනයි ඒ නිසා මේ දුකේ මූලය අපි දුක් විඳින්න හේතුව කැමැත්ත බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආන්න ඒ නිසා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ තාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරේ ධර්මය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ඡන්දය දුරු කරන්න. මොකද මේ තණ්හාව මුල් කරගෙන තමයි ලෝක සත්වයා දුක් විඳින්නේ. ඒ නිසා මේ තණ්හාව එහෙම නැත්නම් ඡන්දය ඇල්ම කියන මෙය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ ඡන්දය එහෙම නැත්තං කැමැත්ත කියන එක පින්වතුනි අපේ ජීවිතයේ විවිධාකාර පැතිකඩයන්ට පැතිරලා තියෙනවා. අපේ මේ පංචුපාදානස්කන්ධයට අපි ආස කරන වැලුම් කරනවා. ඒ වගේම අපි අකුසල් වලට ඇලුම් කරනවා. මේ දේවල් වලට පින්නතුනි අපි ඇලුම් කරන්නේ මේ තුලින් අපිට සැප ලැබෙනවා කියන විපරීත සංඥාව නිසායි. මේ පංචුපාදානස්කන්ධයම් මුල්කරගෙන නිරතුරුවම අපිට දුක තමයි සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපං අභි නන්දති අභිවදති අජ්‍යෝසාය තිට්ටති යම් කිසි කෙනෙක් මේ රූපය පිළිබඳව වර්ණා කරනවා නම් එවගේම රූපය පිළිබඳව සතුටු වෙනවා නම් රූපයේ ගුණවර්ණා කරනවා නම් උප්පජ්ජති නන්දී අන්න යාට රූපය පිළිබඳව ඒ විදියට ගුණාත්මක භාවය සැලකීම තුළ ඡන්දය ඇතිවෙනවා කැමැත්ත ඇතිවෙනවා යාරූපයේ නන්දී තදුපාදානං යම් කෙනෙක් රූපය පිළිබඳව කැමැත්තක් පවතිනෝ නම් ඒක තමයි උපාදාන උපාදාන පච්චයා බහෝ උපාදානය හේතුකටගෙන භවය සකස් වෙනවා භවපච්චයා ජාති භවය මුල් කරගෙන උපදිනවා ජාතිපච්චයාපදීම මුල් කරගෙන සෝක පරිදේව දුක්ක දෝමනසු පායාසා සම්භවන්ති. මේ ඉපදීම මුල් කරගෙන සෝක පරිදේව දුක්ක දෝමනසු පායාසයන් හටගන්නවා. මෙන්න මේ විදියට මේ රූපයට ඇලුම් කරනවා නං ආසා කරනවා නං ඒ මුල් කරගෙනන්න දුක හටගන්නවා. ඒවගේම මේ අනිකුත් වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචුපාදානස් කන්ද ධර්මය පිළිබඳව යම් කිසි කෙනෙකුට ඇල්මත් තියෙනවා නම් ඒ වගේ මේ වර්ණා කරනවා නම් ගුණ කියනවා නම් ඒ මුල් කරගෙන නිරන්තරයෙන්ම දුක සකස් වෙනවා. ඒ නිසා මේ පංචුපාදානස් කන්දේ පිළිබඳව තියෙන මේ චන්දරාගේ දුරු කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තේ සඳහා මේ පංචුපාදානස් කන්ද පිළිබඳව අපිට ආදීනව සලකන්නට ඕනි ආදීනව සැලකීමෙන් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ චන්දරාගය දුරු කරන්නට ඒවගේම පින්වතන මේ ආසාාව කියන එක විවිධ පැතිකඩයන් කරා ගිහිල්ල තියෙන්නේ විවිධ දේවලට අපි ආස කරනවා දැන් අකුසල් ගත්තහම අකුසල් වලටත් අපේ හිතේ පුදුමාකාර කැමැත්තත් තියෙනවා අකුසල් වලින් දුක හදලා දුන්නට අපිට සංසාරයේ පුරාවටම අකුසල් සුඛ සංඥාව හැටියට තියෙන්නේ. අකුසල් පිළිබඳව සැප හැඟීම තියෙන්නේ. හේතුව තමයි ලෝක සත්‍යයා මේ අකුසල් පිළි අරගෙන තියෙන්නේ සැප ලබා දෙන දේවල් හැටියටයි. ඒ නිසා තමයි පින්වතුනි මේ ලෝකේ පුරාම මේ ලෝක සත්‍යයා මේ අකුසල් සිද්ධ කරන්නේ. හොඳට අපේ ජීවිත දිහා සලකලා බලන්න. අපේ චිත්තසංතාන තුල සමහර වෙලාට විවිධාකාර දේවල් හටගන්නවා. දේශයේ තරහා අමනාපකම් ඇති වෙනවා. දුක කනගාටුව පසුතැවීම හටගන්නවා. මේ සිතිවිලි හටගත්තාම අපි මහා දුකකටපත් වෙනවා. අපි මහා පීඩාවකට ලක් වෙනවා. අපි හඬනවා, බැලපෙනවා, ශෝක කරනවා. ඒ එමුදු අවස්ථාවකදී අපි සිතින් අල්ලාගෙන ඉන්න සිතින් සිත සිතා ඉන්නේ අරමුණු දුක හටගන්න අරමුණු ඒවා යම්කිසි කෙනෙක් අමතක කරන්න ඒවා අයින් කරන්න කතා කරොත් බලන්න පුළුවන් ද Tamanට කී පමණින්ම ඒ දේවල් අයින් කරන්න අපි අපිට කවුරු හරි දොස් කිව්වනම් ඒ පිළිබඳව පිළිබඳව අපි කල්පනා කර කර දුක් වෙනවා එතකොට කවුරු හරි කිව්වොත් ඕක අමතක් කරලා දාන්න ඕක ඔච්චර හිතන්න දෙයක්ද එහෙම කිව්වොත් ඒ කිව් පමණින් අපි කවුරුත් කැමති නෑ කතාරන්න සාමාන්‍යෙන් අපි කියන්නේ ඔයාට ඔහොමුණනම් ඔය විදිහට කතා කරන්න නැහැ කියලා. ඉති එතවට හොඳට සලකළ බලන්න අපි කැමැති අර අරමුණ හිතේ පවත්ත පවත්ව දුක හටගන්න. මොකද හේතු අපි හිතන්නේ ගැන කල්පනා කරොත් අපිට සහනයක් ලැබේවි කියලා. නමුත් ඒ අරමුණ හිතේ පවත්වන්න පවත්වන්න අපිට දුක හටගන්නේ. ඒ විදියේ අපි හඬන වැලපෙන දෙයක් වුණත් එහෙමයි හඬන වැලපෙන දෙයක් ගැන අපිට යමක් යම් අලාභයක් හානියක් වුණා නම් ඒ ගැන හිතනකොට අපිට ශෝකේ හටගන්නවා. ඉතින් කවුරුවර ඒවා අතහරින්න කතා කරාට අපි කැමැති වෙන්නේ නැහැ. අපි හඬන වැළපෙන වෙලාවේ හඬන වැළපෙන වෙලාවකදී කවුරුවරි ඇවිල්ලා ඒකට මනුබල දෙන විදියට කතා කරනවා නම් තමයි සාමාන්‍ය ලෝක අපි කැමැති. අපේ කඳුළු පිස දමන විදිහට කතා කරනවා නම් අපි කැමැති වෙන්නේ නැහැ. එතවට අපි හිතන්නේ කිසිීම හිත උනුවෙන් නැති පුද්ජලයෙක් හැටියට තමයි අපි දකින්නේ. තමන් ඒ නිසා තමයි අපි දන්නවා සෝක කරන කෙනෙකුට සෝක පණිවිඩෙන් එවන්නේ. තමත් බොහෝම කනගාටුවෙනවා කියලා තමයි අද කාලේ අපි සෝක පණිවිඩ යවන්නේ. සෝකවෙන්න එපා කියල පණිවිඩයක් ඇරියොත් එහෙම ඒකට කැමති වෙන්න නැහැ. තේ නිසා මේ ලෝකයේ මේ අකුසල් පිළිබඳව ගත්තත් අපේ හිතේ පුදුමාකාර කැමැත්තත් තියෙනවා මොකද හේතුව මේ අකුසල් තුළින් සැප ලැබෙනවාය කියලා. ඒ නිසා තමයි මේ හිතේ හටගන්න මේ අකුසල් අපි අයින් කරන්න කැමති නෑ. ඒ වදිගින් දිගට පවත්වාගෙන යන්නට තමයි හිතේ ලොකු කැමැත්තත්තිය ඉතිං ඒව මුල් කරගෙන අපි විවිධාකාර දුක්දුම් නස් විඳිනවා. ඒ වගේම තමයි වචනය සම්බන්ධව දේවල් කයෙන් කරන අකුසල් පිළිබඳව මේවා පිළිබඳවත් අපිට චන්දයක් තියෙන්නේ දැන් හොරකං කරන පුද්ගලයෙක් හොරකං කරන්නේ නෑ දුක්විඳින්නට නින්ද හපාස විඳින්න හොරකං කරන්නේ යම් කිසි කෙනෙක් හොරකං කරන්නේ තමන්ගේ ජීවිතයට යම් සහනයක් ලබාගන්න ඒ තමා බලාපොරොත්තුවෙන සැප සම්පත් උදාකර ගැනීමට තමයි සුරකං කරන්නේ. හිරගෙවල් වලට ගිහිල්ලා දුක්විනින්නට ඒවගේම මිනිදු මිනිසුන්ගෙන් නින්දහපාසි විඳින්න කවුරුත් සුරකං කරන්නේ නැහැ. මේ වෙනකොට සිරගෙවල් වල ඉන්න පුද්ගලයාගෙන් අපි හැවොත්තේම් ඇයි ඔයා හොරකං කරය කියලා එයා කියන්නේ නෑ මම මේ හිරගෙට එන්න හොරකං කරාය කියලා. ඕ ඒ අයි ප්‍රකාශ කරන්නේ තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න මේ සොරකම කළේ. දුක්විඳින්න ඒ කරා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඉති ඒ විදිහට සොරකම පිළිබඳව දුකහදල දුන්නට අන්න අපිට තියෙන්නේ සුක සංඥාව සැප ලබාදන දේවල් කියලා. තේ සැප ලබාදන දේවල් හැටියට සලකන නිසා අන්න අකුසල් පිළිබඳව ලොකු ආසාාවක් ලොකු කැමැත්තත් තියෙනවා. ඒ නිසා එමදු කැමැත්තත් තියෙන නිසා තමයි ලෝකයේ අපිට අකුසලේට ඕන තරම් පුද්ගලයන් හරවන්න පුළුවන්. ඕන තරම් කැමැති කරගන්න පුළුවන්. ඒමකොද අකුසල් පිළිබඳව ලෝක සත්‍යයට ලොකු ඇල්මත් අන්නහාවත් තියෙන නිසා. කුසලේකට පුළුවන්කමක් නෑ කට්ටිය කැමිති කරගන්න නමුත් අකුසලේකට ඕන තරන් කැමිති කරගන්න පුළුවන්. මොකද සංසාරයේ පුරාවටම පුදුමාකාර විදිහට මුල් ගැස ගත්ත තන්හාාවක් කැමැත්තක් මේ අකුසල් පිළිබඳව තිබෙනවා. ඒ නිසා පින්වතුනේ මේ කැමැත්ත මුල් කරගෙන තමයි මේ ලෝක සත්වයා අකුසල් සිද්ධ කරනවා ඒ හේතු කරගෙන අන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනං සුපායාසයන් හටගන්නවා ඒ නිසායි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තණ්හාව දුරු කරන්න කියලා දේශනා කළා තියෙන්නේ මේ තණ්හාව මුල් කරගෙන තමයි මේ ලෝක සත්වයා අප්‍රමාණ දුක් දුම්නස් විඳින්නේ ඒ නිසා දුකට හේතු ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තන්හාාවයි. එනිසා මේ බුද්ධශාසනයේ මේ තන්හාාව අතහරන්න මේ තන්හාාව ප්‍රහාණය කරන්න තන්හාාව වීශි කරන්ටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපි කරන සෑම දෙකින්ම බලාපොරොත්තුය යුත්තේ මේ තන්හා වාසාාව ඇල්ම දුරු කරන්නයි. ඉති මේ තන්හා වාසාාව ඇල්ම දුරු කරන්නට නම් පින්නතුනේ අපි යමකට ආසා කරන්නේ එහි තියෙන වටිනාකම සැලකුවොත් අපි කෑමක් අරගත්තාම කෑමක් පිළිබඳව වසඳාලා තිබුණත් ඒ කෑම තියෙන රස සුවඳ ගැන සිහිකරොත් අපිට තේරෙන්නේ නැහැ ඒකේ තියෙන දරුණුකම. ආනේ වගේ පින්නතුනි අපි සංසාරේ පුරාවා පුරාවටම මේ පංච පාදානස්කන්ධයෙන් සුසැදි මේ ජීවිතය බාහිර දේවල් මේ හැම දෙයක් පිළිබඳව අපි ආස්වාද වශයෙන් දැක්ක නිසයි අද ඒවට අපි කැමැති. ඒවා දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරාට අපිට සැප හැටියටයි සම්මත වෙලා තියෙන්නේ. ඒවගේ මනිකුත් අකුසල ධර්මියම් පිළිබඳවත් එහෙමයි ඒවාගෙන් අනන්ත අප්‍රමාණ දුක්කුපදවල දුන්නට සසරපුඩා සලකලතියන්නේවාගේ සැප ලැබෙනව දේවල් හැටියටයි අද වනත් ලෝකේ පුරා ඒවගේ ආදීනව කතා කරන්නේ නැහැ. ඒවගේ ආස්වාදය තමයි කතා කරන්නේ ඒ නිසා ලෝකයාට ආස්වාදය ඇහෙන් ඇහෙන්න තවතවත් බලගතු ලෙස මේ ආසාවැල්ම චන්දය කියන එක හිත්වල වැඩෙනවා. ඒ නිසා අපට තියෙන්න පින්නතුනේ මේ සුළු අකුසල්වල ඉඳලා මේ පංචුපාදානස් කන්දේ දක්වාම ආදීනුව සලකන්න. ආදීනුව සැලකීමෙන් අන්න චන්දය දුරුකරන්න පුළුවන් කැමැත්ත දුරුකරන්න පුළුවන් රාගේ දුරුකරන්න පුළුවන්. යමක් පිළිබඳ වාදීනුව සලකන්න සලකන්න අපිට එපාවෙනවා. ඒකෙ තියෙන භයානකකම අනතුරුතා අනතුරුත් ස්වභාවය අපිට තමන්ටම දැනගන්න දැකගන්න හැකියාව තියෙනවා. ඉත ඒ නිසා මේ පොඩි අකුසල්වල ඉඳලා මේ පංචුපාදානස්කන්දය දක්වා හුරු කරගන්න නිතරම ආදීනව සලකන්න. අපේ ධර්මස්වනය කරනම අවත්තාවලදි හොඳට බලන්න හැම අකුසල් ගත්තොත් නිතර මේ වගේ ආදීනුව කියන්නේ මේ ප්‍රාණගාත හොරකංවල ආදී මේ හැම දෙයක් පිළිබඳව නිතරම ආදීනුව කතා කරනවා. තේ කියන ආදීනුව අපි නිතරම නුවනින් විමසනවා නං අන්න අපිට අර අකුසල්වල තියෙන ආසාාව දුරුවෙලා යනවා. අපිට සාමාන්‍යයෙන් ගත්තාම පොඩිකාලින්දල අපට මේ හොරකම් පිළිබඳව හරියට ආදීන වහන්ඩ ලැබෙනවා. පොඩිකාලින්දල අපි ආදීනුව සලකනවා. එනිසා අපිට බොහොසෙයිම මේ හොරකමින් වැලකින්නට හැකියාව ලැබිලතින හොරකම අපට අතහරින්න පුළුවන්කම ලැබෙනවා ලැබිලතියෙනවා. කෝටි ගණන් ධනයක් තිබුණන් නොගෙන ඉන්න තරමට අපේ හිත සත්තිමත් වෙලා තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් අපට හොරකම පිළිබඳව කොච්චර වර්ණා කරත් අපේ හිතේ කැමැත්තක් හට නොගෙන ඉන්න හැකියාවත් තියෙනවා. ඒක අපිට ලැබිලා තියෙන අර හොරකම පිළිබඳව අපි දැඩි ආදීනව දකින නිසයි. දැන් අපි ඒ විදිහට හොරකමේ ආදීනුව සැලකුවට හැමෝට මේ හැකියාව නැහැ. සමහර අයට හොරකම් කරන දෙයක් දැක් පමණින්ම හිතේ ලොකු ආසාවක් හටගන්න ඒ ගන්න. ඉතින් ඒ අකුසල් සිද්ධ කරන්න ගේ පාමන්නේ අයි දුක් පිඳිනවා. ඉති අපි හොරකම ඇතහැරපු නිසා අපිට ඒ නිසා හටගන්න දුක් නෑ. ඒකට තමයි බුදුරජාන් වහන්සේ කැන තදංග පරිනිබ්බුත. එකරුණෙන් නිවිච්චි පුද්ගලයම් බවට පත්වෙනවා. යමකාදීනෝ සලකලා ඒ දේ ඇතැහැරියොත් ආනේ මුල් කරගෙන නිවිච්චි පුද්ගලය බවට පත්වෙනවා. යම් දේක තියෙන තන්නහාාව දුරුකරානම් අන්න එයා නිවිච්චි පුද්ගලය බවට පත්වෙනවා සීලුදේම තන්නාම දුරුකරානං එය ආනේ අයට තමයි නිවනට පත්වෙච්චි නිවිච්චි පුද්ගලයන් හැටියට දේශනා කරලා තියෙන්නේ පරිනිබ්බුත කියන්නේ එකයි කෙලෙස්වරෙන් නිවිච්චි අය මේ තණ්හා ආදී මේ ඡන්දය මුල් කරගෙන මේවා නිසා තමයි මේ ලෝක සත්‍යය දුක් විඳින්නේ ඒ තණ්හාව නිවන දැම්මනම් නැති කළ දැම්මනම් නිවිච්චි පුජ්‍යලයන් හැටියට සඳහන් වෙනවා. එනිසා අපේ ජීවිතයේ නිරන්තරයම අපි හුරු කර යුත්තේ පුහුණු කළ යුත්තේ මේ ආදීනුව නිතරම සලකන්න ආදීනුව සලකනකොට පුළුවන්කම ලැබෙනවා මේ කැමැත්ත කියන එක නැති කරගන්නට. එනිසා මේ සඳහා අපේ සෑම උත්සාහයක් වීරයක්ම පවත්වන්නට ඕනි. ඉතින් අද දිනේදී මේ පින්නතුන් ඊටාම සන්තෝෂයට පත්වෙන්නට ඕනි. මේ බුද්ධ ශාසනය කුමද්ද කියන එක මේ පින්නතුන්ට මේ වෙලාවේ කෙටියෙන් දැනගන්න ලැබුණා තථාගතයන් වහන්සේ මේ චන්දරාගය එහෙම නැත්තම් තණ්හා වාසාව දුරු කරන්න තමයි ධර්ම දේශනා කළා තියෙන්නේ. ඒක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ ආසාව තැන්ම ජීවිතය පිළිබඳවත් අකුසල් පිළිබඳවත් දුරුකරන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ජීවිතයට අකුසල්වලට ඇලුම් කරනවා නම් ඒ මුල් කරගෙන ලෝක සත්‍යයට දුක් විඳින්න සිද්ධ වෙන නිසා. ඒ නිසා බුද්ධ ශාසනය කුමක්ද කියන එක කෙටියෙන්ම ඊ타ත්ම සරලව ඕනම කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ආකාරයට ඉගෙන ගන්න ලැබුණා. ඒ නිසා මේ වෙලාවේ ඊටාම සන්තෝෂයටපත් වෙන්නට ඕනි. ඒ විදිහේ ජීවිතයේ සුවපත් කරගන්න ජීවිතයේ තියෙන සෝක පරිදේව දුක්දම්නස් නැති කරගන්න පුළුවන් ඉතාමත්ම වටිනා ධර්මයක් අපිට සවනය කරන්න ලැබුණා කියලා සන්තෝෂයට පත්වෙන්න ටෝනි. මේ වෙලාවේ රැස් කරගත්තාව මේ සද්ධර්මස්වනය කිරීමෙන් ඒවගේම ධර්ම දේශනා කිරීමෙන් ග්‍රැස් කරගත්තාව ධාරතරපුුණි ධර්මියන් පින්වන් සැම දෙනාට මේ ජීවිතය සුවපත් කරගන්න සංසාරගමන සුවපත් කරගන්න මේ පිනපකාරවේවා. නමින් මිය පරලුවගේ යම්තාඥාතිං වෙත්නම් ඒ ඒ ඥාතින්ගේ ජීවිත සුවපත් කරගන්න මේ ධර්මය දේශනාමය සවනමය කුසලය හේතුවේවා. එවගේම සිලු දෙවියන්ට පින් අනුමෝදං කරම සිලු දෙවියෝ පින් අනුමෝදං සැපත් භාවයට පත්වේවා පාර්ථනීය බෝධියකින් සාන් තමා මහ නිවෙනින් සැනසේවා කියලා පින් අනුමෝදං කරමු. ඉදංවෝඥාති නංහෝතු සුකිතා හුන්තුඥාතයෝ ඉදංවෝඥාති නංහෝතු සුකිතා හුන්තුඥාතයෝ ඉදංවෝඥාති නංවෝතු සුගිතා හුන්තුඥාතයු එතාවතාච අම්මිහි සම්බදම් පුං්ඥ සම්පදං සබ්‍යේදේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්මිහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සබේභූතානුමෝදන්තු සබ සම්පත්ති සින්දියා එතාවතාච අම්මිහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු सब संपत्ति सिंधिया